අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජනීය තලනේ චන්දකීර්ති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ වගේම තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මේ හවත්තේ පඤ්ඤාසිරි අපේ පින්වත් ස්වාමින් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සදහන් සිතින් අද මේ උතුම් වූ පින්කම් ලොවට සංනිවේදනය කරන්නට එහි දායකත්වය ගැන කටයුතු කරමින් මේ අවස්ථාවේ මැදිරි පරිශ්‍රයේ රැඳී සිටින්නේ රත්මලාන රජමාවතේ අංක 74 නිවසේ පදිංචි W ලීලාවතී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස ඒ වගේම නාරද බෞද්ධ ධර්මායතනයේ දායක පින්වත් පිරිසත් අද මේ පින්කමට ස්වකීය දායකත්වයේ කරනවා. අපි ආරාධනා කරමු එහෙමනම් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දහත් වටේ පිළිගන්වා ඒ ආරාධනාව සිදු කරන්න මේ මෞතුමියට අද මේ සමාජ දුරස්ත භාවය රැකගන්නට මේ COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් රජය සෞඛ්‍ය නිලධාරීන් ස්වවිරුවන් රණවිරුවන් අරගෙන කටයුතු කරන මේ මහා දැවන්ත ප්‍රයත්නයට අපි අපේ සහයෝගය ලබා දෙන මොහොතක්.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 මේ උතුම් පොයේ දවසේ කොළඹ හත බෞද්ධාලෝක ග්‍රෙගරි පාරේ අපේ සම්බෝධි මහා විහාරස්ථානයේ සීල වැඩසටහනේ මේ වේලාවට නියමිත ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. අතට මේ වේලාවට නෙවෙයි 12 මාරට නියමිත ධම්මානුපස්සනාව ආරම්භ කරන්නේ දැන් අපි හැමෝම හිටපු අගවිනිසුරුතුමාගේ ධර්ම සාකච්ඡාවක් මෙතන වාඩි වෙලා ශ්‍රවණය කරමින් ඉඳලා තමයි මේ සාකච්ඡාවට අපි මුල පුරන්නේ. ඉතින් අද රත්මලාන රජමාවතේ අංක 74 නිවසේ පදිංචි W ලීලාවතී ප්‍රනාන්දු මෑණියන් ඇතුළු පවුලේ පින්තුන් කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අප නාරද බෞද්ධ ධර්මායතනයේ දායක දායකාවන්ගෙන් දායකත්වය මත මේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වන්නේ. අද ධර්ම සාකච්ඡාව සඳහා සිරිත් පරිදි අප හා සම්බන්ධ වෙන්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති එවැගේම ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර විචිත්‍ර ධර්ම කතික මිරහවත්තේ සංඥාශ්‍රී මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් ආද නමස්කාර පූර්වක මේ වෙලාවේදී අපි පිළිගන්නවා. අපේ සංඥාශ්‍රී මාහිම්පාණන් වහන්සේ සමගින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහා ටිකක් කාලය අවශ්‍ය වුවත් බලාපොරොත්තු කාලය ඉක්මලා ගිහිපු නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සීමිත කාල සීමාව තුළ උපරිමයෙන් ඔබට දහම් කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න. අද අපි කියලා දෙන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිති අවිජ්ජා සූත්‍රය. අවිද්‍යාව හටගන්නේ කොහොමද? අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවේදී මූලික අවධානය යොමු කරලා තිබෙන්නේ. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයක තමයි මේ සූත්‍රය දේශනා කළ තියෙන්නේ. එදී බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට රැස්වෙච්ච ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කළා ප්‍රකාශ කරනවා. පුරිමා භික්කවේ කෝටි නඤ්ඤායති අවිද්‍යාව. මහණෙනි මේ අවිද්‍යාවේ පෙර කෙලවර ආරම්භක ස්ථානයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හිතෝ පුබ්බේ අවිජ්ජානාහෝසි මෙන්න මෙතනට කලින් මෙතන ඉඳලා ඉස්සරහට අවිද්‍යාව තිබුණේ නැහැ. අවිද්‍යාව හටගත්තේ මෙතන මෙතන ඉඳලා ඒ කියලා නිශ්චිතව තැනක් ප්‍රකාශ කරන්න පුළුවන් පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව හටගත්තේ මෙන්න මේ පස්සේ කියලා. අතපච්චා සම්භවීති. මෙන්න මෙතනට කලින් මේක තිබුණේ නැහැ. මෙතනින් පස්සේ තමයි මේක හටගත්තේ කියලා. එහෙම නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ අවධානය කරනවා. ඒ වුණාට අතච පන පඤ්ඤායති ඉදප්පච්චා විද්‍යාව. මෙහෙම කියන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ හේතු කරගෙන අවිද්‍යාව හට ගන්නවා කියලා හේතු ප්‍රත්‍ය වශයෙන් කරුණු පැහැදිලි කරන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට අවධානය කළා. ඉතින් මේ සත්වයා කෙලෙස් සහිතව මේ දීර්ඝ සංසාරේ ගමන් කරන සත්වයාට බුදුරජාණන් වහන්සේ මඟ කියලා දුන්න කොහොමද මේ කෙලෙස් නැසලා මේ සංසාරයෙන් ඈතර වෙන්නේ කියන කාරණය. මා කැමති අපේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගෙන් මූලිකව දැනගන්න අපේ හාමුදුරනේ මේ සංසාර ස්වභාවය මොන වගේ එකක්ද? ඇයි සත්වයා මෙතර මෙතරම් මේ විවිධ සංසාරයක ඉපදි ඉපදි මැරි මැරි ගමන් කරන්නේ මොන වගේ හේතුවක් නිසාද කියන එක අපි ඉස්සෙල්ලා අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට අවධානය කරගමු. පෙරවන් සරණයි අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර තලල්ලේ ඡන්දකිත්ති ආමන්ත්‍රයන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට මේ අවිද්‍යා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සතර ගමනක් ඒ වගේම සතර ගමන නවත්වන පිළිවෙලක් දේශනා කරලා තියෙනවා. ඇත්තටම අපි හැමෝම මේ අනවරාග්‍ය සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ අද මේ සූත්‍රයේ නම සඳහන් ඒ අවිද්‍යාව නිසා. කර්ම අවිද්‍යාවයි සංහාවයි දෙක නිසා තමයි අපි හැමෝම මේ දීර්ඝ සංසාරේ මේ විදිහට ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා විපත සංවරා. කෙනෙක් පහලටම ඇදලා දානවා නම් ඒ ඇදලා දාන බලගතුම දේ තමයි අවිද්‍යාව. එහෙම. දැන් ගත්තාම විද්‍යා කියන්නේ අවිද්‍යාව කියන එක අනිත් පැත්තනේ. එහෙම. ඒ ලෞකික වශයෙන් ගත්තත් කෙනෙක් උඩට මුස්සලා කියන තැන තමයි විද්‍යාව. ලෞකික ජීවිතේ අපි ගත්තොත් ශක්තික රජ වෙන්නේ මෙන්න මේ විද්‍යාව නිසා. හැබැයි ඒක අනිත් පැත්ත මේ අවිද්‍යාව නිසා තමයි අවේචි මහා නරකයේටම අතුලටම දාන ප්‍රධානම බලවේගය තමයි මේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන එක අපේ බෞද්ධ පින්නතුලා ඒක හොඳින් දන්නවා. අවිද්‍යාව කියලා කියන්නේ දුක දුකට හේතුව නිවන ඒ වගේම ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට වැඩි යුතු මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනෝභෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමනම් මේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. ඒකෙන් අපට තේරෙනවා අපි හැම දිනාම මේ සැරිසරන මේ සතර ගමන මොන තරම් සංකීර්ණ ව්‍යාකූල ගමනක්ද කියන එක අපට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මොකද මේකේ ආරම්භක කෙලවරක්. මෙන්න මෙතනින් පටන් ගත්ත මෙතනින් අවසන් වෙනවා. එහෙම හොයන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සාමහන්ස මම හිතනවා සාමහන්ස යහපෝ ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නේ කියලා. එහෙම අපේ හන්තරනේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුක්ත දේශනාවේදී පැහැදිලි කරනවනේ පැහැදිලිවම අනුමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාය සංයෝජනානං සංධාවතං සම්තරිතං ආදි වශයෙන් පැහැදිලි කරන අපේ හාමුදුරු මුලින් පැහැදිලි කළාසේ මේ සත්වයා දිගින් දිගට සංසාරයේ සැරිසරන හේතු දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාවෙන් වැසී සිටීම. අවිද්‍යා නීවරණානං සත්තානං ඊළඟ දෙවෙනි කාරණාව තමයි තණ්හාය සංයෝජනාන. තණ්හාවෙන් මේ සසරට තියෙන බැඳීම. ඒතර අවිද්‍යාවෙන් වැසුණ කෙනා කල්පනා කරනවා මේ සසර පැවැත්ම හොඳයි කියලා. ඒ කියන්නේ සසර දුකයි කියලා එයාට වැටහෙන්නේ නැහැ. ඒක තමයි ඒක අවිද්‍යාවක්. ඒ දුකට හේතුව මොකද්ද කියලා එයා දන්නේ නැහැ. ඒක ඒක අවිද්‍යාවක්. ඒ දුකට හේතුව නැති කරන්න ක්‍රමයක් තියනවද? ඒ හේතුව නැති කිරීමක් තියනවද කියලා දන්නේ නැහැ. අන්න ඒ තමයි අවිද්‍යාව කියලා. එතකොට ඒ අවිද්‍යාව මුල් කරගෙන හිතනවා මේ සසර පවතින එක හොඳයි. මේ පංචස්කන්ධයේ සසරද කියලා බඳින එක හොඳයි. සසර දිගින් දිගට ඇවිදින එක හොඳයි කියලා කල්පනා කරලා තණ්හාවෙන් උපාදානෙන් බැඳිලා මේ දීර්ඝ සංසාරයට වැටෙනවා. ඉතින් අවිද්‍යා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අවිද්‍යාව පදනම් කරගෙන සත්වයා දිගින් දිගටම සංසාරයේ ගමන් කරන හැටි සහ සත්වයෙකුගේ හිත තුළ අවිද්‍යාව ඇතිවන්නේ කොහොමද කියන කාරණාව. ඒදී උන්වහන්සේ අවධාරණය කරනවා වචනයක් ආහාර කියලා වචනය. අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපි ආහාර කියලා කියන්නේ පැවැත්ම සඳහා භාවිතා කරන දේ. ආහාර කියන වචනේ වචනාර්ථය ගත්තොත් ආහාරත් කියලා කියන්නේ ළඟට ගන්නවා කියන එක. අපහරණය කියන්නේ වත්කරන එක ආහාර කියලා කියන්නේ ළඟට ගන්න. එතකොට සත්වයාගේ පැවැත්ම සඳහා ළඟට ගන්න දේවල් වල තමයි ආහාර කියලා කියන්නේ. එතකොට එක එක ධර්මතාවල පැවැත්මට එක එක ධර්මතා උපකාර වෙනවා. ඒ නිසා ඒ ඒ ධර්මතා ඒ ඒ වාට ආහාර වෙන හැටි මේ සූත්‍රයේදී අවධානය කළ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අකුසල පැත්ත වර්ධනය වෙමින් අකුසලය පවත්වා ගන්නට මේ ධර්මතා ආහාර වෙන්නේ කොහොමද කියන එක කරුණු මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. කාල වේලාව නැති නිසා අපි ඒ ගැන සාකච්ඡා කිරීම පසෙකට තබා මේ සසරින් නිදහස් වීම සඳහා අවශ්‍ය කරන කුසල මාර්ගයේ වර්ධනය කිරීමට අපි ලංකරගත යුතු කාරණා පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන්නයි බලාපොරොත්තු. විද්‍යා විමුක්තිය සාධනය කරගෙන අවිද්‍යාව නැති කරලා දැමීමට අපි අනුපිළිවෙලින් සැකසිය යුත්තේ කිහිම කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හඳුරන්නේ බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යා සූත්‍රයේදී සඳහන් කරනවා මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක බොහෝම වැදගත් කාරණාවක් හැටියට. ඒ සද්ධර්ම ශ්‍රවණයට ආහාර වන්නේ සත්පුරුෂ සංසේවනය කියන මෙන්න මේ කාරණා දෙක පදනම් කරගෙන කොහොමද කෙනෙක් තමන්ගේ මේ අධ්‍යාත්මික සංවර්ධනය පිණිස මේ කෙලෙස් නැති කිරීමේ මාවතේ ඉදිරියට ගමන් කිරීම ආරම්භ කරන්නේ කියන එක අපි ප්‍රේක්ෂක පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නෙට එන්න කලින් මේ පූජනීය ස්වාමීන් වහන්සේ අර සිහිපත් කරපු මේ මේ සසරට කැමැත්තෙන් ඇලීම සම්බන්ධ වචනයක් එහෙම ප්‍රකාශ කරන්න මම කැමතියි. මේ ධර්මයේ තියෙනවා ඡන්ද රාගය කියලා වචනයක්. එහෙම. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. අපිට මේ සසරෙන් ගැලවෙන්න බැරි ස්වාමීන් වහන්සේ අපි කැමැත්තෙන් මේකට අපි ඇලිලා ඉන්නේ. එහෙම. කැමැත්තෙන් ඇල්ලන් ඉන්න නිසා තමයි මේ ගලවන්න අමාරු. අකමැත්තෙන් බැඳලා ඉන්නවා නම් කොහොම හරි ගලව ගන්න පුළුවන්. එහෙමයි. දැන් මේක ලොකුම ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ මේ අනාදිමත් සංසාරයේ පරිසරන ඕනම සත්‍යෙ. මොනතරම් දුකක් වින්දත් කැමැත්තෙන් තමයි ඒකට ඇල්ලලා ඉන්නේ. කැමැත්තෙන් ඇල්ලලා ඉන්නකොට කලවන්න පුළුවන් කමක් නැහැනේ. එහෙම. එහෙමනම් ඒ කැමැත්තෙන් ඇල්ලලා ඉන්න ස්වභාවය නැති කරගන්න අපිට ධර්ම ධර්මඥානය අත්‍යවශ්‍යයි. ධර්මඥානයක් නැතුව මේ ගැළවිල්ලෙන් මේ පැටලවිල්ලෙන් අපිට දහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙයි. එහෙමනම් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මේ යොමු කරපු ප්‍රශ්නය ගැන කල්පනා කළොත් අපිට මේ සතර ගමනින් ගැලවෙන්න මේ අවිද්‍යා සූත්‍රයට අනුව අංක 1ට අවශ්‍ය කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන බණහන බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් හැමදාම මේ කල්යාණ මිත්‍රයා ගැන අහනවනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ හැමෝම හිතන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් මේ කල්යාණ මිත්‍රයා දුර්ලභයි කියලා වික්ෂුන් වහන්සේලාට දවසට දෙවතාවක්. මේ අපි වගේ මන්ද ප්‍රඥාවක් තියෙන අයට නෙවෙයි සරියොත් මුගලන් ආනන්ද කාශ්‍යප ආදී මහා සංඝතලයට තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ හැමදාම සුගතවාදයේදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂ ආශ්‍රය දුර්ලභයි කියලා උන්වහන්සේ හැමදාම දේශනා කරනවා. එහෙනම් අපි වගේ මන්ද ප්‍රඥාවක් තියෙන අයට මම හිතන්නේ මේක තත්පරෙන් තත්පරය හෙන්නේ. ඒ තරම්ම වටින දෙයක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. මම හැමදාම කියන දෙයක් අපි දෙනම ගත්තොත් අද අපි දෙනම මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරන්නේ. ඒ වගේම මේ විදිහට ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ වගේම අපි බණ කියන්නේ, මහානදම් පුරන්නේ. අපේ ජීවිතේ අපි ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් අපිට කවුරු හරි කල්යාණ මිත්‍රෙක් අපිට පිහිට වෙලා තියෙනවා. ඒක අපි දෙනමම දන්නවා. මට කවුද මේ ගමනට පිට උනේ කියලා. ඒක අසත්පුරුෂ ආශ්‍රයක් ලැබුණා නම් අපි දෙනව මද මෙතන නැහැ. එහෙනම් කොහේ ඉඳීද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සතර ගමන නවත්නන්න අවශ්‍ය සාධකය ප්‍රධාන සාධකය මේ කල්යාණ මිත්‍රයා ගැන පින්නතුලා හොඳට අහලා තියෙන නිසා අපි වැඩි වැඩි කරුණු කියන්න මම හිතන්නේ. එහෙම අපි හන්නේ දැන් පොඩ්ඩක් මෙතෙන්දී මට බැඳිහත් වීමට අවසර සමහර අය අපිට ඇහිලා තියෙනවා අපේ සමාජයේ ගොඩක් කියනවා එයා මගේ කල්යාණ මිත්‍රයා ඕන රණ්ඩුවකට මංගාවේ ඉන්නවා දුකේදී සැපේදී එයා මංගාවේ ඉන්නවා මට කවුරු හරි මොනවා හරි කිව්වොත් එයා තමයි ඉස්සෙල්ලාම විරුද්ධ වෙලා ගිහිල්ලා එයාට මේ පාඩම උගන්වන්නේ. ඔය ආදි වශයෙන් මේ ටිකක් හදබල චරිත වුණත් එහෙම නැත්නම් මේ රණ්ඩුවට බර ඒව අය වුණත් හඳුන්වනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. කල්යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණ අපි කොහොමද හඳුනගන්නේ? ඕන රණ්ඩුවකට එන්නේ ආපු පළියටම කල්යාණ මිත්‍රෙක් කිය හැකිද අපි හඳුනගන්නේ? නෑ එතන ඇත්තටම අපි අය ඒ වචනේ වර්ධවා තේරුම් අරගෙන තියෙන්නේ. එහෙම දුකේදී සැපේදී අපි හිතමු ගිහි ජීවිත ගත කරන අයට මුදල් හදල් එහෙම අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවකදී උදව් පදව් කරන අය ඉන්නවා. ඔය කියපු විදිහට රණ්ඩුවකදී එහෙම ඉස්සරහට යන අයත් ඉන්නවා. ලෙඩේදී දුකේදී පිහිට වෙනවා. ඒ ඒ විදිහට පිහිට වෙනවා. එතකොට ඒ වගේ අය කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. හැබැයි ඒ මිත්‍රයෝ. එහෙම. හොඳ මිත්‍රයෝ. එහෙනම් මේ කල්යාණ මිත්‍ර කියන නම ඒ අයට දාන්න පුළුවන් කමක් නැහැ. මොකද එහෙම උදව් කරන අය සමහර වෙලාවට අපිව වැරදි මාර්ගෙ යොදවන්න පුළුවන්. එහෙමත් දැනට යොමු කරන්න පුළුවන්. ඊළඟට අනිත් අනිත් වැරදි වලට යොමු කරන්න පුළුවන්. ඒ නිසා එහෙම උදව් පදව් කළා කියලා එයා කල්යාණ මිත්‍ර නාමයෙන් හඳුන්වන්නේ නැහැ. ඒ හැබැයි ඉතින් සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ඒගොල්ලෝ ඉතින් මිත්‍රයෝ. එහෙමයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම තමන් අසුරු කරන කෙනාත් අද මසුරු කෙනෙක් නම් කල්යාණ මිත්‍රයා හීන් නූලේ ක්‍රමානුකූලව තමන්ගේ යාළුවා ත්‍යාගවන්තෙක් බවට පත් කරන්න පාර කපනවා. එහෙම. තමන් ඇසුරු කරන මිත්‍රයා දුස්සීලයි නම් ශික්ෂාපද පහම බැරි නම් ශික්ෂාපදේ පදේ හරි මෙයාට මෙයාගේ ජීවිතයට උරු කරනවා. එහෙමයි. ඊළඟට තමන් ඇසුරු කරන කෙනා බණහන්න කැමති නැත්නම් කොහොම හරි බහුසුත්තේ කරන්න බණහන්න යොමු කරනවා. එහෙම. මේ විදිහට සෑම ගුණ ධර්මයකටම යොමු කරන්නේ ඇත්තට මෙන්න මේ කල්යාණ මිත්‍රයා. එහෙම. මේ කල්යාණ මිත්‍රයා ගැන කතා කරන්න ගියොත් ඇත්තටම අපිට මේ කාල මැදම එහෙම සූත්‍ර දේශනා රාශියක් තියෙන අපේ ස්වාමීන් වහන්සේටත් හම්බෙලා ඇති. සූත්‍ර පිටකයේ කියවනකොට අපි සූත්‍ර 100ක් කියවුවොත් අනිවාර්යයෙන්ම සූත්‍ර 30ක 40ක කල්යාණ මිත්‍රයා සඳහන් වෙලාම කියනවා. එහෙමයි. අපේ අන්දරනේ මට මතකයි කල්යාණ මිත්‍ර රක්ෂණ ගැන සඳහන් කරන සූත්‍රකේ අපේ අන්දර දැන් කරුණු කීපයක්ම සඳහන් කළා. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. තුනුරුවන් කෙරෙහි විශ්වාසය තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ට බොහොම ලැබිව කරුණු අවබෝධයෙන් යුතුව සලකනවා. එතකොට ඒ අනුව බැලුවොත් පුනරුවන් විශ්වාස කරන පුනරුවන් අදහන පුනරුවන් අනුගමනය කරනවා නම් කල්යාණ මිත්‍රයා කල්යාණ මිත්‍රේ සිටිය හැකි සම්බුද්ධ ශාසනයට පමණයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාස කරන කෙනා ඒ ධර්මය අනුගමනය කරන කෙනා ඒ වගේම ඒ අනුගමනය කරන ආර්ය මහා සංඝ රත්නය පිළිගන්න උන්වහන්සේලා අනුගමනය කරන කෙනා ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනා අනිවාර්යයෙන්ම බෞද්ධේ නම් බෞද්ධයෙකුට පමණයි කල්යාණ මිත්‍රෙක් විය හැකි කියන එක අපි අවධානය කරගන්න ඕන. ආමුදුරු මතක් කළ විදිහට අනෙක් ආගම්වල ඕනෑ තරම් හොඳ යාළුවෝ ඉන්න පුළුවන්. දුකේදී සැපේදී පිහිට වෙන උදව් උපකාර කරන අය ඉන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රයෝ සිටින්නේ මේ ශාසනය තුළ විතරයි. ඒතර කල්යාණ මිත්‍රයා තමන් තුළ ශ්‍රද්ධාව වැඩි කරගන්නවා වගේම අන් අයටද ශ්‍රද්ධාව ජනිත කරන්න වෙහෙසෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයා තමන් තුළ සීලය පුහිටවනවා වගේම තමන් සිල්වන්ත වෙනවා වගේම අන් අයටත් එක සිල්පදේ පදය හරි පුරුදු කරන්න වෑයම් කරනවා. කල්යාණ මිත්‍රයා ත්‍යාගී ගුණයෙන් යුක්ත වෙනවා වගේම අන් අයට දීම පුරුදු කරන්න පුරුදු කරනවා. කල්යාණ මිත්‍රයා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම අන්න අයට සද්ධර්ම ශ්‍රවණය කරන අවකාශය. එතකොට මේ දායක පින්නතුන් විත දායකත්වයේ දරන පින්නතුන් මේ සිද්ධ කරන්නේ ඉතාම හොඳ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක්. ඊළඟට කල්යාණ මිත්‍රයාගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි සම්මාදිට්ඨිය යුක්ත. තමන් විතරක් සම්මාදිට්ඨියෙන් ඉඳලා හරියන්නේ අනිත් අයට සම්මාදිට්ඨිය පහළ කරවනවා. එතකොට මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න හේතුවක් තමයි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් කරන සම්මාදිට්ඨියට හේතු වෙන අංග අංග දෙකක් තියෙනවා. පරතෝ ഘോഷේ යෝනිසෝ මනසිකාර. එතකොට පරතෝ ഘോഷේ කියන්නේ මේ විදිහට අසා ඇති කරගන්න ලබන දැනුම. එතකොට කල්යාණ මිත්‍රයෙකුගෙන් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවකාශය. කල්යාණ මිත්‍රයෙක් නැති තැන දැන් බුදුරජාණන් වහන්සේ නමති අසහාය කල්යාණ මිත්‍රයා ලෝකේ පහළ වුණේ නැත්නම් අපිට මේ නිර්මල ධර්මය අහන්නට අවකාශ ලැබෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ නම්ති කල්යාණ මිත්‍රේ පහළ වෙන ධර්මීය දේශනා කළේ ධර්මීය අහලා ශ්‍රාවක සංඝයා බිහි වුණා. ඒ තුලින් විවිධ කල්යාණ මිත්‍රෝ පහළ වුණා. ඒ කල්යාණ මිත්‍රයන් හරහා අද දක්වාම අපිට මේ ධර්මයේ මෙලෙසින් පවත්වාගෙන ඇවිත් තියෙනවා. අපි හඳුරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයට අත්‍යවශ්‍යයි නේද කොහොමද මේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව අපි විග්‍රහ කරගන්නේ ඔව් අද පොසොන්පුර පසළොස්වක බොහෝ දවස නිසා මේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියතුමාගේ පරිතාපදානයට අපි පොඩ්ඩක් ගියොත් එහෙමයි අපිට මේ සද්ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම හොඳට පැහැදිලි වෙනවා එහෙමයි දැන් අශෝක අධිරාජ්‍යයා කියලා කියන්නේ මුළු ಭಾರತයේම එක්කේ සත් කරපු මහරජ කෙනෙක් ඒ වගේම එතුමා මහා යුද්ධයක් කාලික යුද්ධය ගැන කියනකොට අදත් පොතපතේ කියවනකොට මහ බියක් ඇති වෙනවා. එහෙම. ඒ තරම් විශාල යුද්ධයක්. මේ යුද්ධය පවත්වලා තමන්ගේ ගෙදර උඩුමහල් තලයට වෙලා දැනින්දයක් කරම් පවන්සු වෙදමින් හිටියා මේ අශෝක අධිරාජ්‍යය. මොකද මොනතරම් මුළු ಭಾರತයේම එකේසත් කළත් තමන්ගේ හිතට මහා පීඩාවක්. ඕනම කෙනෙකුට එහෙමයි. තමන් මොනතරම් අධර්මයෙන් ධනෙ හම්බ කළත් තමන්ගේ හිතට මහා වදයක් බවට පත් වෙනවා. අර ලෝවැඩ සංග්‍රහයේ සඳහන් වෙන විදිහට කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ කිනිසැලි වේ කිනිසේ. අන්න ඒ විදිහට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ රජුර නොයෙක් ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ගියා. ප්‍රතිඵලයක් නැහැ. අන්තිමට රජවාසල මැදුලෙන් විදුල මැදින් වඩිනවා දැක්ක හත්හෙදිරි කුඩා ස්වාමීන් වහන්සේ නම. ගමනින් ශාන්ත උත්තමෙක් පැවැත්මෙන් සංවර උත්තමේ ඒ තමයි නිග්‍රෝධ මහරහතන් වහන්සේ. දැක්ක ගමන් රජතුමා පැහැදුනා රජ වාසක ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේ ටිකල ස්වාමීන් වහන්සේ සුදුසු ආසනයක් බලලා වාඩි මේ කුඩා හාමුදුරු වයසින් අවුරුදු 7යි. නමුත් රජතුමාගේ සිංහාසනයේම වාඩි වුණා. එහෙම වාඩි වෙන උන්වහන්සේ කල්පනා කළා රජතුමා මට කිව්වා සුදුසු ආසනයක් බලලා වාඩි වෙන්න. තපසින් ගුණයෙන් නුවණින් මම තමයි වැඩි හිටියා කියලා සිංහාසනෙම වාඩි වුණා රජුණු තවත් පැහැදුනා. මගේ මේ සිංහාසනේ මගේ දේවින් වහන්සේවත් දරුවවත් කිසිම කෙනෙක් වාඩි වෙලා නැහැ. නමුත් මේ කාත් කවුරුත් නැති හිත මුඩු ගාපු මේ ශ්‍රමණයන් වහන්සේ මගේ සිංහාසනේම වාඩි වුණා. ඉතින් ලොකු පැහැදීමක් ඇති කරගෙන කෝටි 150ක් 200ක් පමණ ජනතාවට නායකත්වයේ දීපු අශෝක අධිරාජ්‍යයා අර කුඩා ස්වාමීන් වහන්සේගේ පාළඟ වැඳ වැටිලා කිව්වා මට පිහිට වෙන්න. එහන්නේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන නේද? අද කාලේ නම් රජ කෙනෙකුගේ පුටුවේ වාඩි වුණාම බොහොම උදහසට ලක් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම එතුමා බොහොම ඥානවන්ත කෙනෙක්. ඉතින් අර එහෙම නැත්තම් එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ මාන්නයත් එක්ක දැන් ඉතිවිච්ච බලයත් එක්ක ස්වාමීන් වහන්සේ කියපු දේ වෙන්න තිබුණා. එහෙමයි. නමුත් මේ රජුරු ඒකේ අනිත් පැත්ත බොහොම පැහැදිලිමක් ඇති කරගෙන මේ ස්වාමීන් වහන්සේ ටික මට සැනසෙන්න මොන හරි කියන්න. ඒ වෙලාවේ නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ අප්‍රමාද වර්ගින් බණ කිව්වා. බලන්න කල්යාණ මිත්‍රයා නිසා වෙන කිසිම දෙයක් නෙවෙයි අපට ලැබෙන්නේ සීසද්ධර්මය. එහෙමයි. දැන් මේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ වැඩි කල්යාණ මොනවා තිබුණත් ඉතින් හරි අකරණයි. ඒ වෙලාවේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ බණ කිව්වා ධර්ම දේශනාව හමාර වෙන්නත් කලින් ධර්මා ඡණ්ඩාශෝක ධර්මාශෝක කෙනෙක් වඩටපත් වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අද පොසොන්පුර පසළොස්වක් බොහෝ දවස නිසා මේ ප්‍රශ්නය අහපිටත් හොඳයි. ඉතින් බලන්න දැන් මෙතනම තේරෙනවා දැන් ඒ අශෝක අධිරාජ්‍ය අන්තිමට ඒ කුඩා ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඒ කාලේ වැඩ සිටිය තිරප්පසිද්ධ මහරහතන් වහන්සේ නමක් තමයි මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ. මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තුන්වෙනි සංගායනාව පවත්වන්න එතුමා පූර්ණ දායකත්වයෙන් දරුවා. ඒ විතරක් නෙවෙයි රටවල් ගණනාවකට ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරණය කරන්න එතුමා මූලිකව කටයුතු කළා. ඉතින් ලංකාව එතුමාගේ මෞර්ෂ පුත්‍රයා මහින්ද කුමාරයා. එතුමාට එතනත් අත්‍තරම ලස්සන සිදුවීමක්. එතුමා 96 කෝටියක් ධනෙ වියදම් කළා. ඒක පින්කමක් සඳහා. ඉතින් මෙතුමාට මේ ධනය ගැන නැත්තම් මේ පූජා කරපු ධනය පිළිබඳව මෙතුමා මුග්ගලී පුත්‍රස්ස මහරහතන් වහන්සේගෙන් ඇහුවා මම තරම් ප්‍රත්‍යයෙන් උපකාර කරපු දායකෙක් මේ ශාසනයට පහළ වෙලා තියෙනවා. ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේ වදාලා ඔබතුමා තරම් ප්‍රත්‍යයෙන් උපකාර කරපු දායකෙක් නම් මේ ශාසනයට පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සිටි ප්‍රධානම නායකයා තමයි අනාථපිණ්ඩික සිටුතුමා. එතුමා එක දවසේ පින්කමක් සඳහා වියදම් කරලා තියෙන්නේ 54 කෝටියක්. එහෙනම් ඔබතුමා තමයි මේ බුද්ධ ශාසනයෙන් වැඩියෙන්ම ධනය පරිත්‍යාග කරපු දායකයා. මට ලොකු සතුටක් ඇති වුණා සාදු නාද පවත්කලා මම බුද්ධ ශාසනයේ පියාණන් කෙනෙක් නේද කියලා හෙව්වා. ඒ වෙලාවේ මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා බුද්ධ ශාසනයේ බඳුත්ේ ළඟා කරගන්න ඕන නම් තමන්ගේ දරුවෙක් පැවිදි කරන්න ඕන. ඒ වෙලාවේ තමන්ගේ ළඟ හිටියා කුතුන්නහිමි කුමාරයා, සිංහාසනේමි කුමාරයා, මහින්ද කුමාරයා. එහෙම කියනකොටම මහින්ද කුමාරයා කිව්වා පියමහරජතුමනි ඔබතුමා දැන් අවසර දෙනවා නම් මං දැන් උනත් පැවිදෙන්න කැමතියි. පින්නතුනි මොන වගේ අඩුවක්ද මේ කුමාරයා ශාසනයට පූජා කළා. ඒ වගේම එකම දියණිය ශාසනයට පූජා කළා. විශේෂයෙන් මේ දරුව දෙන්නාගෙන් අපේ මේ ලංකාවට විච්ඡ සේවය අපිට වචන වලින් කියන්න දෙයක් නැහැ. අද වගේ දවසක තමයි විස්සක පවුවට මේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළේ. ඉතින් මේ ලක් දෙරණ කෝටි ගණන් මහ රහතන් වහන්සේලා වැඩ සිටින්නට සේම භූමියක් බවට පත් වුණේ එදා අර අශෝක අධිරාජ්‍යා නිග්‍රෝධ කියන සාමණේර පොඩි ස්වාමීන් වහන්සේගෙන් එක බණ පදයක් ඇසීම. එහෙමනම් අපිට තේරෙනවා මේ සද්ධර්මය ඇසීම තුළින් අපට මොනතරම් යහපතක් සිද්ධ වෙනවාද කියන එක අද පුතන්පුර පසළොස්වක පොහොය දවසින්ම අපට පැහැදිලි වෙනවා. එහෙමයි පැහැඳුනේ. ඒකෙන් තවත් පැහැදිලි වෙනවා සද්ධර්මය දේශනා කරන කල්යාණ මිත්‍රයා වයසින් මුහු පුරා නොගියත් කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වත් දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මය නම් ඒ සද්ධර්මයෙන් ප්‍රතිලාභ ලබන උදවියට මේ ශාසනය තුළ විශාල ගමනක් යා හැකි බව අපට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම අනේ අපි පුංචි අපි කිව්වට වැඩක් නැහැ කියලා මන්දෝත්සාහී වෙන අයටත් හොඳ පාඩමක් බලන්න සත් වසරක් නැත්නම් අවුරුදු 7ක් වයස ඇති පුංචි නිරුද සාමණේරයන් වහන්සේට ධර්මාශෝකාධිරාජයා වැනි මහා අධිරාජ්‍යයේ පරිවර්තනය කරලා රටවල් ගණනාවකට සම්බුද්ධ ශාසනයේ පහස ලබා දෙන්නට හැකියාව ලැබුණා. උන්වහන්සේගේ ධර්ම කතිකත්වයේ තුල, කල්යාණ මිත්‍රත්වයේ තුල ඒ ලබා දීපු ධර්ම දාණය. එතකොට ඒ විදිහට ඔබටත් කල්යාණ මිත්‍රත්වයේ පිහිටලා මේ ධර්මය අන් අයට ලබා දීමට හැකියාව තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවන පෑතිස් රජතුමාට සද්ධර්මය දේශනා කළා. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලෙසින් සද්ධර්මයේ දේශනා කළා. ඒ සද්ධර්මයේ දේශනා කිරීම තුළ ඇති කරගත්ත ප්‍රසාදය ඉස්සෙල්ලාම දේශනා කළේ චුල්හාති පදෝපම සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ සතු ඒ සුවිශේෂ ගුණ පිළිබඳව විග්‍රහ වෙන සූත්‍රයක්. ඒ තුල රජතුමාගේ හිතෙහි ශ්‍රද්ධාව ඇති වුණා. අපේ හාමුදුරනේ සද්ධර්මයේ ශ්‍රවණය කළොත් ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන්. තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි දැකලා තියෙන අපේ සමාජයේ සමහර බණ අහන අය සමහර හාමුදුරුවරුන්ගේ බණ අහලා ඉවර වෙලා දොස් කියනවා. එහෙම කියන්න සාධාරණ හේතු තියෙන්නත් පුළුවන් මොනවද? එය සද්ධර්මය නොවන නිසා. බැලු බැලමටම පේනවා බණයයි කියන්නේ අසද්ධර්මය නිසා. එතකොට අසද්ධර්මය නිසා අශ්‍රද්ධාව ඇති වෙනවා. කොහොමද සද්ධර්මයේ තුලින් කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව වැඩි කරගන්නේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ තාම වැදගත් ප්‍රශ්නයක්. ඒක කලින් මුංචි දෙයක් මට ස්වාමීන් වහන්සේ කරුණ තියාගෙන යනකොට මතක් වුණා. ඕනම දෙයක් සුලභ වෙනකොට ඒක වටිනාකම අඩුයි. එහෙම. සාමාන්‍යයෙන් අපි ගෙදරක ගත්තොත් හොඳට පොහොසත් තැනක කෑම බීම තියෙන තැනක දරුවේ කෑම කවන්න හරි අමාරු. එහෙමයි. හැබැයි නැති තැන දරුවා අහිඳ හිඳ කනවා. එහෙමයි. ඒ වගේ අද මේ ත්‍රි සද්ධර්ම අපේ පිනකට සුලභ වෙලා තියෙනවා. එහෙමයි. ඒක අපේ පිනකට. හැබැයි අතර ස්වාමීන් වහන්සේ කියෝ වගේ පුදුම විද්‍යට මේ කාලේ අපේ විශේෂයෙන් බෞද්ධයෝ පරිසම් වෙන්නට ඕන ධර්මයේ නාමයෙන් අධර්මයක් පුදුම විදිහට පැතිරලා යන කාලයක්. මම මෙතනදී විශේෂයෙන්ම කියන්න උත්සාහ ගන්නේ මේ ධර්මය අපේ පිනකටයි මේ විදිහට සුලභව ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දුර්ලභයි දුර්ලභයි කියලා කිව්වට ඕන තරම් අහන්න ලැබෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම. හැබැයි ධර්මයේ කතා කරන්න යුගයක දැන් අපි ගාම්සොඳ මහ රජුරුව බලන්න රජ කෙනෙක්. මේ රජුරුව එක බණපදයක් අහන්ද සිය රාජ්‍යයෙන් පරිත්‍යාග කළා. සිය ජීවිතේ පරිත්‍යාග කළා. අන්තිමට අර යක්ෂයාගේ ස්වරූපයෙන් ආපු සත්‍යවදුන් දේශනා කරපු මේ බණපදේ අනිත්‍යවත සංඛාරා කියන මේ බණපදේ ගණගෙන ගිහිල්ලා මේ දහම්සඳ මහරජුරු හැමදාම රාජසභාව ආරම්භ කරලා තියෙන්නේ අනිත්‍යවත සංඛාරා කියන ගාථාව සජ්ජායනා කළා. හැබැයි ওই ගාථාව අද මට මතකයි අපි පුංචි කාලේ ඔකකින් කාටත් පාඩම්නේ. මලගෙවල් වල ඇහෙනවා. එහෙනම් අපි පුංචි දවස්වල ගෙදර ඕක කියනකොට අපේ වැඩිහිටියෝ අපේ කණෙන් මිරිකනවා මේ කවුරුත් මැරිලා නැහැ. ඕක කියන්න එපා කියලා. එහෙනම් නමුත් මේ දේශනාව අවමංගල්‍ය ස්වභාවක නැත්නම් ඒ වගේ තැනක නෙවෙයි දෙදෙනෙක් විවාහපත් වෙනකොට පවා කියන්න සුදුසු උතුම් දේශනාවක්. ඒතර ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය තුළින් ඇති වෙන දේ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ඇසුවේ ඒ සද්ධර්මය අහන්න අහන්න තමයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව වැඩි වෙන්නේ. එහෙම. දැන් ශ්‍රද්ධාව කියන එකේ තේරුම දැන් තමයි සද්ධාති තථාගතස්ස බෝධි. එහෙම. නිකන් හිටියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙන්න හේතුවක් නැහැනේ. එහෙම. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ තුලින්මයි. බණ අහන්න අහන්න තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරෙන්නේ. ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි අපි මේ සරණ ගිහිල්ලා ඉන්න සර්වඥන් වහන්සේ කවුද කියලා අපිට තේරෙන්නේ. එහෙනම් අපි පැවිදි වෙච්ච මුල් කාලෙට වඩා දැන් බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට සෑහෙන ඉතින් මුල් ලිපියට වඩා අද තේරුමක් තියෙනවා. එහෙනම් අපේ හන්දට එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදයේ පමණක්ම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව ප්‍රසාදයට ශ්‍රද්ධාව කියනවා අපේ හන්ද. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ අපිට බුදුරජාණන් වහන්සේ දැන් බුද්ධ ප්‍රතිමාවක් දැක්කම අපි අර අපේ තියෙන වාසනාව අපි මේ බෞද්ධ පරිසරයකම හිටපු නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් දැක්කහම, චෛත්‍යයක් දැක්කහම, බෝධි වහන්සේ නමක් දැක්කහම අපට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ එදා වක්කලි ස්වාමීන් වහන්සේට වදාළේ වක්කලි මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. එහෙම. එහෙමනම් ධර්මය දැක්කහම තමයි දැන් සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ දැකලා ඒ පැහැදීමක් ඇති කරගන්න එක ඒකාන්තයෙන් කුසල. හැබැයි ඊට වඩා වටිනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පහදිනවා. අපිට සාමාන්‍යයෙන් ගත්තාම ස්වාමීන් වහන්සේ අපි පහදිනවා මිනිස්සුන්ගේ නොයෙක් නොයෙක් දේවල් වලට. එහෙම. රූපයට පහදිනවා, හඬට පහදිනවා, නොයෙක් දේවල් වලට පහදිනවා. එහෙම. හැබැයි ඒ පැහැදිලිම తాවකාලිකයි. මොකද රූපයේ කියන වෙනස් වෙනවා. රූපයට පැහැදිලා තිබ්බොත් කොහොමත් අර හැමදාම පේනකොට ඒක යගේකුත් නැහැනේ. එහෙම. ඒක වෙනස් වෙලා යන්න පුළුවන්. හැබැයි ඒ කෙනාගේම ගුණයකට පැහැදුනොත් අනේ මගේ බිරිඳ යම් ස්වාමීන් වහන්සේ මගේ බිරිඳ ජීවිතේ කිසිම දවසක මට බොරුවක් කියලා නැහැ බොරුවක් කරලා නැහැ. ඒ පැහැදීම කවදාවත් නැති වෙන්නේ නැහැ. තමන්ගේ දරුවා ඒ වගේ ಗುಣධර්මයක් තියෙනවා නම් ඒ ಗುಣධර්මය කෙරෙහි දෙමව්පිය පහදිනවා. සමහර තාත්තලාවිලා අපිට කියන ස්වාමීන් වහන්සේ අපේ ලොකු පුතා පුදුම කෙනෙක් මෙන්න මේ විදිහේ කෙනෙක් කිසිම දවසක මේ භූමියටවත් එයා මරන්නේ නැහැ. එහෙම කියන තාත්තලා ඉන්නවා. ඊළඟට තියෙන මොනවා හරි දරුවන්ගේ තියෙන ගුණයක් තියෙනවා. අවසර අපයන් දැන් එතෙන්දී දැන් ගුණය තියෙනකොට පැහැදෙනවා. දැන් බිරිඳ තුල හෝ දරුවෝ තුල හෝ තියෙන ගුණ හැමදාම තියෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරකට කාලයකට ගුණය තිබිලා ලොකු වෙනකොට ඒ ගුණය නැති වෙලා යන්නත් පුළුවන්. එතකොට තුනුරුවන් සතු ගුණ එහෙම කාලෙකින් අතුරුදහන් වෙනවද ඒ ප්‍රසාදේ මොන වගේ තත්වයකද ඒක තමයි ඇත්තටම දැන් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ඒ වගේ තියෙන ಗುಣධර්ම සාමුහන්ස කියන විදිහට මේ කාලෙන් කාලෙට කෙලෙස් සහිත බුද්ධලෙක් නිසා වෙනස් වෙන්න පුළුවන් එහෙමයි නමුත් අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධර්මය හොඳට ඉගෙන ගන්නකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව එnde එnde එnde එnde පැහැදිලි නැති වෙනවා. දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් අපි ගොඩාක් සූත්‍ර දේශනා කියවනවානේ. අපි මේ සූත්‍ර දේශනා කියවනකොට අපේ ස්වාමීන් වහන්සේට ඒ අධ්‍යක්ෂය නැති කිසිම දවසක ස්වාමීන් වහන්සේට අහු වෙලා තියෙනවද අපි කියවපු සූත්‍රයක අපි ඊට කලින් කියපු සූත්‍රයට විරුද්ධ වෙන ධර්මතාවයක් හම්බෙලා නැහැ. ඒක බලන්න දැන් අපි සාමාන්‍යයෙන් අර මම පහුගිය දවසක අපේ මේ ස්ථානෙට අවශ්‍ය කරන පොඩි විස්තාවක් ඇදුවා. එහෙම. මේ කරුණු 30ක් විතර මම හිතන්නේ ඊටත් වඩා අඩුයි. එහෙම. ඉතින් ඒ විස්තාව හදලා මම ආපහු බලනකොට සමහර වෙලාවට මම හදපු ඒ විස්තාවේ මුල් කරුණම අග කරුණ වලින් උල්ලංඝනය වෙනවා. හරියට හරියට. ඉතින් ඒකෝට බලන්න අපිට මේ කරුණ සාමාන්‍යයෙන් කරුණ 30ක්වත් හදාගන්න බෑ. එහෙයි. නමුත් මේ 84000ක් ධර්මස්කන්ධේ උන්වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනාව එක්තරම සූත්‍ර දේශනාවකවත් නැත්නම් විනය පිටකේ වදාළ දෙයක් සූත්‍ර පිටකයට විරුද්ධ වෙන අවස්ථාවක්වත් ඊළඟට සූත්‍ර පිටකේ වදාළ දෙයක් අභිධර්ම පිටකයට විරුද්ධ වෙන අවස්ථාවක්වත් අපිට කොහේවත් හොයාගන්න නැහැ. එහෙම වෙන්නේ අවබෝධයත් එක්ක දේශනා කරපු නිසා. අන්න හරි. උන්වහන්සේගේ අවබෝධයත් එක්ක උන්වහන්සේගේ අවබෝධ කරවත්තා ඥානය පිළිබඳව අපි වගේ අයට ඇත්තට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්න විදිහට අපි අවබෝධ තේරුම් ගත්ත විදිහට කතා කළොත් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියා නිම කරන්න පුළුවන් අවබෝධයක් නෙවෙයි. එහෙමනම් අපි මේ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. ඒකයි අපි හාමුදුරනේ දැන් සෝතාපන්න වෙනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව උන්වහන්සේගේ ඉගැන්වීම පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයකට එනවා. එහෙම. ඒ අවබෝධයට ආවට පස්සේ ආය සක්කරයටත් එයා ගලවන්න පුළුවන් කමක්. ශ්‍රද්ධාව සොලවන්න. ශ්‍රද්ධාව සොලවන්න පුළුවන් කමක් නැහැ. එහෙම. අපේ ආන්දරනේ ඒතකොට සද්ධර්ම ශ්‍රවණය තුලින් තමයි කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන්නේ. බණ අහන තරමට තමයි බුදු ගුණ ගැන දැනගන්නේ. බුදු ගුණ දැනගන්න තරමට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. ධර්මයේ ඉගෙන ගන්න අහන්න ලැබෙන තරමට ධර්මයේ පිළිබඳව පැහැදෙනවා. ඒ ධර්මය අනුගමනය කරපු ආර්ය මහා සංඝරත්නය පිළිබඳව කරුණු කාරණා දැනගන්න, වටහා ගන්න තරමට ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදෙනවා. එතකොට ධර්මයේ කෙරෙහි පැහැදුන කෙනා ධර්මයට අනුව ගමන් කරන්නට පෙළඹෙනවා. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදුන කෙනා නිසකව ආපස්සට හැරෙන්නේ නැතුව, සැකයක් නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරලා මේ ක්ලේශ ප්‍රහාණය සඳහා කටයුතු සිදු කර ගන්නවා. එතකොට ශ්‍රද්ධාව පෙරදරි කරගෙන අපි හාමුදුරනේ ඊළඟට එන්නේ අපි හාමුදුරන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් මේ එක්කම ධර්ම මාර්ගයේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක් වන යෝනිසෝ මනසිකාරය. ඒ පිළිබඳව කරුණු විග්‍රහ කරමින් අපි හඳහන් අදහස් ප්‍රකාශ ඔව් අපේ ඡන්දකිත්ති ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්මයේ පිළිබඳව වචනයක් සිහිපත් කළා. මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් තමයි ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ලොකු ප්‍රසාදයක් ඇති වෙන්නේ. හැබැයි පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ ධර්මයේ නාමයෙන් අධර්මය ශ්‍රවණය කරලා නම් මේ ප්‍රතිඵලය ළඟා කරගන්න බෑ. ඇත්තට මේකට අපි අපේ බෞද්ධයෝ ගැන හරිම දුකක් හිතෙනවා. මොකද බෞද්ධයෝ අද පුදුම විදිහට වික්ෂිප්ත වෙලා ඉන්නේ. එහෙමයි. මොකද එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා භාවනා කරන්න කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා නෑ භාවනාව අවශ්‍ය නෑ මේක අහගෙන ඉන්නකොට අවබෝධ වෙනවා. ඊළඟට තව පිරිසක් කියන මේ ධර්ම ඉගෙන ගන්න මේ ධර්ම ඉගෙන ගන්න තියෙන අවස්ථාව. අනිත් අය කියනවා ඉගෙන ගන්න ඕනේ නෑ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මොකක්වත් ඉගෙනගෙන නෙවෙයි අවබෝධ කළේ. ඔයගේ නොඑක් විදිහේ විකාර කියන අවස්ථා තියෙනවා. ඒ නිසා දැන් මේක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි අපි සුදුසු පොතපත බලලා රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන්ගේ පොත් ඊළඟට පුළුවන් නම් කොහොම හරි ඔය ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙන පොත් සිංහල පරිවර්තන තියෙනවා. මෙන්න මේ වගේ දේවල් කියන් කියවන්න පුරුදු වෙන්න ඒ වගේම හොඳට නුවණින් කල්පනා කරලා ඒ දේශකයන් වහන්සේලා අධර්ම නාමයෙන් ධර්ම නාමයෙන් අධර්මයක් තියෙනවා නම් ඒ පිළිබඳව බොහෝම මුලින් සැලකිලිමත් වෙන්න ඕන. මොකද නැත්තම් සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. සම්බුද්ධ පූජා වැඩක් නැහැ කියනවා. පිරිත් කියන්න එපාව පිස්සු වැඩ කියනවා. මේ මේක ඒක දේශකයෝ කියන දේවල්. එහෙමයි. අපේ ආනන්දනේ අර සූත්‍ර දේශනාවලත් සඳහන් වෙන විදිහට බොහෝ ආගමික නායකයෝ දේශකයෝ කියන්නේ තමන්ගේ ධර්මය හරි කියලා. අපි කියන කතාව තමයි හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වෙච්ච මේ ශ්‍රාවකයන්ු විවිධාකාරයෙන් මේ ධර්මයේ ග්‍රහණය කරගෙන අපි කියන ක්‍රමය හරි කියලා ශ්‍රාවකයන්ට බණහන අයට කියනවා. එතකොට ගොඩක් අපේ ශ්‍රාවක පිරිස දෘෂ්ටි ජාලයෙන් පැටලෙන්නේ. කොහොමද අපි හඳුරන්නේ එවන් ධර්මයේ ස්වરૂපයෙන් අධර්මයේ ප්‍රචාරණය වෙනකොට දේශනා වෙනකොට ශ්‍රාවකයෝ විදිහට කොහොමද ඒක අපි නිවැරදිව තෝරාගෙන අපේ ජීවිතයට ගලපගන්නේ? ඇත්තටම ශ්‍රාවකයන්ට ඒකට මට මතක් වුණා අනද මාහිමියන් වහන්සේ ළඟට ඇවිල්ලා අර එක බ්‍රහ්මණෙක් අසාසි කියන්නේ මේ හැමෝම කියනවා අපේ ධර්මයේ තමයි හරි. අපි තමයි අවබෝධ කරගෙන ඉන්න සරුවත්ඥන් වහන්සේලා අපි. අපි තමයි රහත්. අපි තමයි කෙලෙස් නැති කරපු අය. ඒ වගේ එදා ඉන්දියානු සමාජයේ නොඑක් ශාස්ත්‍රවරු ප්‍රකාශ කළා. එහෙමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ බ්‍රහ්මණයෙක් කියනවා හැමෝම කියනවා. අපි රහත්, අපි බුදුන්, අපි අවබෝධ කරගත්තා. මේ කොහොමද තේරුම් ගන්න? එහෙමයි. ඒ වෙලාවේ ආනන්ද මහින්යන් වහන්සේ වදාරනවා යම් කිසි ධර්මයක් ශ්‍රවණය කරනකොට රාගය නැති වෙනවා නම්. දේශය නැති වෙනවා නම්. එහෙමයි. මෝහය නැති වෙනවා නම් අන්නේ ධර්ම අනුගමනය කරන්න කියනවා. එහෙමයි. මේ බ්‍රාහ්මණතුමා ගොඩාක් පහදිනවා. මොකද එතුමා පහදිනවා මේ හැමෝම කියන්නේ අපේ එක ගන්න අපේ එක ගන්න කියලා. නමුත් මේ ආනන්දයන් වහන්සේ බොහොම මධ්‍යස්ථ පිළිතුරක්. දැන් අපි බෞද්ධයෝ නිසා අපි කියනවා මේ අපි මේ ධර්මය අවබෝධ කරගන්න මේක තමයි විශිෂ්ටම ධර්මය. නමුත් අපි හිතමු අන්‍යාගම්කාර කෙනෙකුට අපිව පේන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ. එහෙම. දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ ගත්තාම එක එක ආගම් අදහන අය ආගම් 500ක් තියෙනවා නම් අනිත් 499ම වැරදි කියලා නෙයයි කියන්නේ. එහෙම. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒකට ඉදමේව සත්‍යං ඕගමඤ්ඤා. මේකමයි හරි අනිතේ හිස් ප්‍රලාප කියලා. ආ හරි. එතකොට ස්වාමීන් වහන්සේ අපිට ඒකට තියෙන දැන් මේ ධර්මයේ තුල ඒ කියන කතාවට හාත්පසින්ම වෙනස් දෙයක් තියෙන. මේකට ඕන කෙනෙකුට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒක කොතනවත් ගුරු මුස්තියක් වහපු තැනක් මොකුත් නැහැ. ඒතර මේක පැහැදිලිවම සූත්‍ර දේශනාවක් අපි ශ්‍රවණය කළොත් ඇහුවොත් දැන් බලන්න වැඩි ඕන නෑ අපේ බෞද්ධ අතර තියෙන ධම්මපදේ පොත. එහෙම ධම්මපදේ පොත පුංචි ගාථා 400 ගානකින් තියෙන ධම්මපදේ පොත කවුරුත් බොහොම දන්න හඳුනන පොතක්. එහෙම. ඉතින් ධම්මපදේ පොත Tamanට එක තැනක පෙරලෙන අත්දක පියාගන්න. ඒ පෙරලිච්ච තැන ගාථාව ගන්න බලන්න තෝරන්න ඕනේ නැහැ. ඒ ගාථාව කියවලා ඒකේ අර්ථය කියවලා බලන්න. පුදුමකාරවත් අර්ථයක්, ගාම්භීර අර්ථයක්. මේ ලෝකේ කිසිම ප්‍රාත්මයකට මේ ගාථාවේ තියෙන මේ බුද්ධ වචනේ තියෙන දේ එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට මේ ගැඹුරු තැන් වලට යන්න ඕන නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ පරිශීලනය කිරීම තුළ ඇති වෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. එහෙමයි. එතකොට ඒකටම දැන් අපි හඳුරු ඒ කියන කාරණාව යෝනිසෝ මනසිකාරයත් එක්ක සම්බන්ධ කරගත්තොත් වඩාත් යෝග්‍ය වෙයි. ඔව් ඇත්තටම සාමාන්‍යව ස්වාමීන් වහන්සේ දැන් කාල වේලාවක් කරන නිසා මට තේරෙනවා. ඒත් එහෙමනම් සද්ධාව නිසා ඇත්තටම සද්ධාව තියෙන කෙනාට තමයි යෝනිසෝ මනසකාරයේ කරා යන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි අපි හඳුන් සඳහන් කරපු විදිහට දැන් ඒ පරිශීලනය කරන ධර්මයේ තුල ඒක ඉගෙන ගන්නකොට අහනකොට කියවනකොට රාගය ඇති වුණාද, ද්වේෂය ඇති වුණාද, මෝහය ඇති වුණාද ආදි වශයෙන් විමසා බැලීමද එතන යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය අත්‍යවශ්‍යයි. අපි එතකොට මේ යෝනිසෝ මනසිකාරය ගැන පුංචි සඳහනක් කළ යුතු මේකයි. මොකද මේ යෝනිසෝ මනසිකාරයේ විවිධ මට්ටම් තියෙනවා. එහෙමයි. අපි සාමාන්‍ය ප්‍රාථමිකව පැත්තෙන් ගත්තොත් අපි දැන් මේ සාකච්ඡාව ශ්‍රවණය කරන්නේ මේ දවස්වල බොහෝ දෙනා ගෙවල් වල ඉන්න නිසා ධර්ම අවබෝධය තියෙන අය ශ්‍රවණය කරනවා නැති අය ශ්‍රවණය කරනවා. ඉතින් හැමෝටම පොදුවේ මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඇත්තටම මනසිකාරය කියලා කියන්නේ චෛතසිකයක්. සිතිහිම. එතකොට හොඳ විදිහට මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය නරක විදිහට අයහපත් විදිහට මෙනෙහි කරනවා මේක අයෝනිසෝ මනසිකාරය. එතකොට අපි හන්නේ හොඳ නරක. දැන් මම හිතුව මම හොඳ විදිහටයි මෙනෙහි කළේ කියලා මට හිතෙන්න පුළුවන්. උත්තර කොහොමද හොඳ නරක අපි ඒක තමයි මම ඒකට තමයි එන්න හැදෙන්නේ එතකොට සංඝාන්ත දැන් මෙහෙමයි අපි දැන් ගත්තොත් ප්‍රාථමික වශයෙන්ම අර සූත්‍ර දේශනාවක් තියෙනවා තාන සූත්‍රය කියලා අත්තිභික්ඛවේ තානං අමනාපං කාසුං පංචකෛරමාණං අනත්තාය සංවත්තති අත්තිභික්ඛවේ තානං මන අන අමනාපං කාසුං පංචකෛරමාණං අත්තාය සංවත්තති අත්තිභික්ඛවේ තානං මනාපං කාසුං පංචකයමාන අනත්තාය සංවත්තති අත්‍යභික්කවේටානං මනාසංකාතං පංචකයමාන අත්තාය සංවත්තති. ඒක එකම කාරණේ නෙතියෙන්නේ. එහෙම. මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ හරිය යෝනිසෝ මනසිකාරයට ඇතුළෙන් හොඳ තැනක් වටෙනවා. එහෙම. එතන මෙතන කියනවා මහණෙනි කාරණයක් කියනවා වැඩක් කියනවා කටයුත්තක් තිබෙනවා. ඒ වැඩේ කරන්න අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. පළවෙනි එක දැන් සමහර වැඩ තියෙනවානේ සොරකම, පරදාර සේවනය වගේ අකුසල ධර්ම කරන්නත් අමාරු වෙන්නේ. එහෙමයි. කිරීමෙන් මොකද දිව්‍ය ලෝක යන්නේ නැහැ. අනර්ථයමයි සිද්ධ වෙන්නේ. අනර්ථයමයි සිද්ධ වෙන්නේ. අර තුවාලයක් කහනවා වගේ වෙලාවට ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. එහෙම. ඊළඟට තව සමහර කටයුතු තියෙන කරන්න අමාරුයි කිරීමේ අර්ථයක් සිද්ධ වෙනවා. එහෙම. ඒ තමයි ස්වාමීන් වහන්සේ දැන් අපිට කවුරු හරි නිතරම කරදර කරනවා නම් පීඩාවන් අපිව අපහසුතාවයට පත් කරනවා නම් ඒක විමසීමෙන් නිදදරා ගන්න හරි අමාරුයි. නමුත් ඒෙන් ලැබෙන ප්‍රතිඵල හරි සුන්දරයි. එහෙමයි. දැන් අපේ බෝසතාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම දැන් බලන්න උන්වහන්සේට අර මේ ජීවිතවල උන්වහන්සේ ඉවසපු ඉවසීම එහෙම ඉවසුවේ නැත්නම් උන්වහන්සේට අද ලෞතර බුදු වෙන්න බෑනේ. එහෙම. අන්න කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙන විදිහ. එහෙම. තුන්වෙනි එක කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. එහෙම. ඒ කියන්නේ කෙනෙකුට මුදල් තියෙනවා නම් ඔය මත් වතුර බෝතලයක් ගෙනලා බොන්න බැරි කමක් නැහැ නේ. එහෙම. කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. එහෙම. තව කාරණයක් තියෙනවා කරන්නත් පහසු කිරීම අර්ථයක් සිද්ධ වෙනවා. දැන් අද මේ පින්නතුල්ලා දැන් මේ රටෙත් එනෝයේ පිළිමේ ප්‍රශ්න තියෙන අවස්ථාවක දැන් මේ පුන් පොහොව දවසේ ඇවිල්ලා මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඒ සඳහා දායකත්වයේ බාරගෙන තියෙනවා. ඉතින් මේක කරන්න දීසි ශ්‍රද්ධාව තියෙන නිසා. එහෙම. ශ්‍රද්ධාව තියෙනවනේ ඕන පින්කමක් කරන්න පුළුවන්. එහෙම. මේක කරන්න පුළුවන්. කරන්න දීසි. මොකද ශ්‍රද්ධාව තියෙන නිසා ප්‍රඥාව තියෙන නිසා මේක කරන්න ලේසි. එහෙ. හැබැයි මේක කිරීමෙන් අනර්ථයක් සිද්ධ වෙනවද? නෑ මේක කිරීමෙන් අර්ථයක්මයි සිද්ධ වෙන්නේ. එහෙමයි. මම මේ කාරණා හතර සාමිනහත මතක් කරේ යෝනිසෝ මනසිකාරයට තේරෙන්නෙම නැති කෙනෙකුට. යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා මෙන්න මේ සූත්‍ර දේශනාව හරහා අපට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. අපි සෑම කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන්ම ඒ කටයුත්තේ දෙපැත්ත හිතන්න ඕනේ. මම මේ කරන්න යන වැඩේ කුසල්ද අකුසල්ද නැත්නම් අපි කුසල අකුසල පැත්තකින් තියමු. සාමාන්‍ය ඉදිරියට මේ කරන්න යන වැඩේ හොඳ වැඩක්ද නරක වැඩක්ද? නැත්නම් කුසල්ද අකුසල්ද? අපි හිතමු දැන් අපි ద్వාරත්‍රයෙන් කටයුතු කරන්නේ. කයෙන් ළඟට මේ කටෙන් ළඟට මනසින්. අපි දැන් මේ කටෙන් වචනයක් පිටකරන්න කලින් අපි අර විදිහට ඒකේ අර්ථ අනර්ථ මෙනෙහි කරොත් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? මෙනේ කරන්න පුළුවන්. දැන් අපේ අයට එතකොට අපි හඳුන්නේ දැන් එතන කරන ක්‍රියාව පිළිබඳව දැනුමකුත් තියෙන්න ඕන ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිවිපාකයේ පිළිබඳව දැනුමකුත් තියෙන්න ඕන. එහෙමයි. ඒක ඇත්තටම ඒකට මූලික වශයෙන් අර සද්ධර්මත් ශ්‍රවණය ඒ වෙනකොට ලැබිලා තියෙන්න ඕන. එහෙම. අර පසු සද්ධර්මත් ශ්‍රවණය ලැබිලා තිබුණ නැත්නම් ආනහසය කියපු දේ පරතෝකෝසප්පය. එහෙම. ලැබිලා තිබුණ නැත්නම් ওই தත්ත්වයට එන්න බෑ. එහෙම. ඒකෝර දැන් එයා මේක ඉගෙනගෙන තියෙන්න ඕන. එතකොට දැන් අපි වචනයක් පිට කරන මම ඒකයි මේ ප්‍රාථමික වශයෙන්ම මම මේ යෝනි මනසකාරයට ප්‍රවේශ වෙන විදිහ කියන්නේ. එතකොට අපි දැන් වචනයක් පිට කරන්න කලින් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද කියලා මෙනෙහි කරනවා. ආ සත්‍ය නම් කියන්නේ. සත්‍ය නම් ඒත් කියන්නේ නැහැ. මොකද හැමැත්තක්ම කියලා වැඩක් නැහැනේ. ඒ ඇත්ත ඇතුලේ අපි බලනවා මේ ඇත්ත කියනෙන් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? අද සමහර අය ඉන්නවා අද කාලේ ඇත්ත කියන්නේ බිබීද ගන්නයි බය වෙද්ද හොඳ මන්නම් පැත්ත කියත් ඇත්ත කියනවා කියලා. නිවුස් එකක් කියන අය ඉන්නවා එහෙම. එතකොට ඒක උනත් සුදුසු දෙයක් නෙවෙයි නේද? ඒක සුදුසු දෙයක් නෙවෙයි ඇත්තටම. එහෙම සාමාන්‍ය විවාහාරේ තියෙන දෙයක්. නමුත් යෝනිසෝ මනසකාරයත් එක ගත්තොත් ඒක සුදුසු දෙයක් නෙවෙයි. අපි ඇත්ත එළියට දාන්න කලින් අපි හිතන මේක අර්ථවත්ද අනර්ථවත්ද? එතකොට බලන්න මේ කටින් ඔය විදිහට මෙනෙහි කරලා වචනයක් එළියට දැම්මොත් කවදාකවත් බොරුවක් කියවේද? එහෙම කියන මේ ආම්ද්‍රණය සිල්පද රකින්න පුළුවන්. මේ පංචශීලයේ හරිම අමාරු එක තමයි මේ බොරුව බොරු කියවෙනවා පොඩි අපි ඉන්න සමාජෙත් එක්ක. නමුත් වෙනතුනේ මේ යෝනිසෝ මානසිකාරයේ තියෙනවා නම් අපිට බොරු කියන්න වෙන්නේ නැහැ. අපි හන්දරේ දැන් යෝනිසෝ මානසිකාරය සහ සති සම්පජාඤ්ඤය දෙක අතර ගත්තොත් පොඩි සමානකමක් තියෙනවද මොකක්ද ඒකේ අසමානතා කියන එක දැන් යෝනිසෝ මනසිකාරයේ උපකාර වෙන සති සම්පජාඤ්ඤය සඳහා. එතකොට ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේද යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කිරීම තුළ තමයි අපිට සිහි නුවණ දෙක ඇති කරගන්න පුළුවන් වෙන්නේ. පුළුවන් වෙන්නේ. ඒක ප්‍රතිඵල. නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලය තමයි සති සම්පජාඤ්ඤය. ඔව් අනිවාර්යෙන් සිහිය නුවණට ආහාරය උනේ යෝනිසෝ මනසිකාරය. එහෙමනම් මේ මේ සති සම්පජන්‍ය දෙක ගැන ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මේ වෙලාවේ ඇහුවේ. අතරම සිහියයි නුවණයි දෙක අත්‍ය අවශ්‍යයි නිවන් දකින්න. එහෙමයි. දැන් මොකද සිහිය අපි භාවනා කරනවා කියලා සිද්ධ කරන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයිනේ. භාවනා කරනවා කියන සතිපට්ඨාන සූත්‍රයේ පරිශීලනය කරන කෙනෙකුට තේරෙනවා මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨාන තුල සිහිය පිහිටුවීම පිළිබඳව මෙතන කතාව. එහෙම. කායානුපස්සන කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. එහෙම. වේදනානුපස්සන විදීම් පිළිබඳව සිහියෙන් ඉන්නවා. එහෙම. චිත්තානුපස්සන හිත පිළිබඳව සිහියෙන් ඉන්නවා. ධම්මානුපස්සන මේ පංච නිවර්ණ පංච පාදානස්කන්ධ මේ ආයතන මේවා පිළිබඳව සිහියෙන් ඉන්නවා. මොකටද? අවබෝධ කරගන්න. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කියවොත් සති සම්පදාන. එහෙම. ඇත්තට මේ සිහියයි නුවණයි දෙක එකටමයි යෙදෙන්නේ. එහෙම. මොකද සිහිය යම් කිසි තැනක තියෙනවා නම් එතන අවබෝධය ඒකාන්තයෙන්ම තියෙනවා. එතකොට අර කියන නුවණින් මෙනෙහි කිරීම අර සද්ධාවෙන් යෝනිසෝ මනසකාරයට ඇවිල්ලා ඒ නුවණින් මෙනෙහි කිරීම ඒකාන්තයෙන් උපකාර වෙනවා මේ සිහිය නුවණ දෙක දියුණු කරගන්න. එහෙමයි. අපි හන්ද සතිය කියලා කියන්නේ දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි හිත කය වචනේ කියන තුන්දොර තියෙනවනේ. ඒ තුන්දොරින් යම්කිසි ක්‍රියාකාරකම් කරනවා. අපි වචනෙන් කතා කරනවා, කයින් ක්‍රියාකාරකම් කරනවා, සිතින් හිතනවා. එතකොට ඒ තුල සිහිය පිහිටුවාගෙන ඒ ක්‍රියාව දැන ගැනීම තමයි මම මෙන්න මේ වචනය කතා කරනවා. මෙන්න මේ වැඩේ මම කරනවා කියලා ඒ මොහොත. ඒ මොහොතේ ඇති වෙන දැනුම තමයි සතිය කියන්නේ. සතිය. ඒතර සම්පජඤ්ඤය කියන්නේ ඒ තුල ඇති වෙන මොකක් මොන තත්ත්වයේද? ඒ ඒ තුළ දැන් අපි ස්වාමීන් වහන්සේ වර්තමානින් ඒ කරන වැඩේට 100ට 100ක් දීලා අපි ඉන්නවනම්. එහෙමයි. ඒ තුළ විශාල අවබෝධයක් ඇති වෙනවා. එහෙයි. ඒ කියන්නේ කෙලෙස් වැළකින පරිදි කෙලෙස් වැළකින පරිදි දැන් ඇත්තටම අපි බලන්න අපි අතීතයෙන් අපි ගොඩාක් කෙලෙස් ඇති කරගන්න එක්ක අතීතේ එනේ ආනුස්මරණය. අපි හන්ද මෙහෙම සරල උදාහරණයක් ගත්තොත් කවුරු හරි කෙනෙක් අතට වහන මදුරුවෙක් පලනවා. එතකොට අතේ මදුරුවා රැඳී ඉන්න බව දන්නවා, දකිනවා, අත එසවෙන බව දන්නවා, තලන බව දන්නවා. ඒකත් සති සම්පජන්ණය. නෑ නෑ ඒක සති සම්පජන්ණයක් වෙන්නේ සති සම්පජන්ණයක් තියෙනවා නම් අවබෝධයක් තියෙනවා නම් කර්මයේ කර්මඵලය ගැන විපාක මේ හොඳ අවබෝධයක් තියෙනවා. එයා කීයටවත් අත උස්සන කොටත් එයා දන්නවා. නමුත් එයා ගහන්නේ නෑ. එහෙමයි. එයා දන්නවා විපාකය විපාකය වටහා ගන්නවා. වටහා ගන්නවා. එහෙම එතනින් හොඳ ප්‍රවේශයකට එනවා. එතකොට සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන එක්කෙනා අපි හඳුනන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා කියලා කියනවා. ඔව් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මේ අපි විවහාරේ පවා තියෙනවා. අපි සති සම්පජඤ්ඤේ අනිත් පැත්ත හිතුවොත් අසති අසම්පජඤ්ඤ. එහෙමයි. සිහියක් නැහැ, නුවණක් නැහැ. එහෙමයි. ඒක සිහි නුවණ දෙක නැති වෙනකොට දැන් අපි සාමාන්‍ය සමාජ විවහාරේ බලන්නේ එහෙම කෙනෙක් අපිලිවලට ඇඳලා යනකොට මිනිස්සු කියනවානේ මේ සිහිය නැද්ද මන් දන්නේ ඔළුව නැද්ද මන් දන්නේ නැහැ කියලා කියනවා සමහරු. එහෙමයි. ඒක ඇසිරීම් රටාවල මිනිස්සු කතාවට කියනවා සීයක් නැහැ මේ මිනිස්සුන්ට, ඔළුවක් නැහැ මේ මිනිස්සුන්ට. නමුත් මේ වචන දෙකේ ලොකු අර්ථයක් තියෙනවා. බලන්න සිහිය නැතුව අසතිය තියෙනකොට සිහිය නැත්තම් එයාගේ ඉන්ද්‍රිය අසංවර වෙනවා. එයා අඳින්න දන්නේ නැහැ, හැසිරෙන්න දන්නේ නැහැ, හැමදේම අසංවරයි. ඊළඟට අසම්පදාන සංවර කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන්ට ගොචර වෙන අරමුණු පස්සේ දුවන්න ගන්න. අර අරමුණු පස්සේ දුවන්නේ. එහෙයි. එතකොට සාමණේරංශ දැන් මේ අපේ සාමණේරංශ හැවෙන්නේ සිහිනුවන දෙක නිසා මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. ඇත්තම ඉන්ද්‍රිය සංවරය ගැන ගත්තාම සිහිනුවන දෙක දැන් මම ඒකට තමයි ආවේ අසත්‍යයක් අසම්පජාන්‍යයක් තියෙනකොට සිහිය නැත්තම් නුවණ නැත්තම් ඉන්ද්‍රිය අසංවර වෙනවා. සිහියයි නුවණයි දෙක තියෙනකොට මේ ඉන්ද්‍රිය සංවර වෙනවා. දැන් බලන්න අපේ සිහිය නුවණ දෙක හොඳට තියෙනවා නම් සතිය හොඳට තියෙනවා නම් අපේ ඇස සංවරයි. අපි ඇහෙන් රූප දැකලා දැන් යෝනිසෝ මනසිකාරයක් තියෙනකොට දැන් ඉන්ද්‍රිය සංවරයක් සහ මේ සංයමයක් හික්මීමක් තියෙනකොට අපි ලක්ෂණ රූපයක් දැක්කහම සාමාන්‍ය පුතත්ජන මනසේ ස්වභාවය ඒකට ඇදිලා යනවා. නමුත් මේ මොහොතේම අපට පුළුවන් ඒක අනිත් පැත්තට දාගන්න. අනේ ඉතින් මේ රූපයත් අනිත් වෙලා යන දෙයක් නේ කියලා යන්තම් හිතා ගන්න පුළුවන් උත් ඒ කුසල් බවට පත් කරගන්න පුළුවන්. එහෙම. ඊළඟට අපි දකිනවා අපි අකමැති දෙයක්. අපි සාමාන්‍යයෙන් අපි හිතමු සතෙක් කුණු වෙලා ඉන්න අපිච්ච ගොඩක් දැක්ක පාරේ. එහෙම. අපි මේ වගේ වෙලාවට චී කියලා අහක බලා ගන්න. ඉතින් ඇත්තට චී කියලා අහක බලා ගන්නකොට මෙතන පහළ වෙන්නේ පටිඝ. යෝමනස්ස සාගත පටිඝ සම්පෝයිත සිත්. එහෙම. නමුත් අපිට ඒ වෙලාවේ ඒක වුණ කෙනෙකුට පුතත් කියන්නේ එතන අල්ප මාත්‍ර වූ අකුසලයක් ඇති වෙනවා නේද ඒ වෙලාවේ ඇති වෙනවා ඇති වෙනවා හැබැයි ඒක වැඩි දියුණු කරගන්නේ නැහැ ඔව් දැන් අපි හිතා මම කියන්නේ ගියේ එතකොට දැන් බලන්න අපි ධර්මක් නාමයේ අර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා අරක දැක්කහම ඒ වගේ පිළිකුලක් ඇති වුණා අහක බලාගෙන හරි ඒ වෙලෙම යාට හිතන්න පුළුවන් අනේ ඔය වගේ දේවල් මගේ ශරීරෙත් තියෙන කියලා ඒකත් කුසල එහෙම. ඒතර බලන්න මේ යෝනිස්සෝ මනසකාරයත් මේ සද්ධර්ම ශ්‍රවණයක් හොඳට තිබුණොත් ඊළඟට ඒකට මේ යෝනිස්සෝ එහෙම අපිට කොච්චර හොඳට මේ ඉන්ද්‍රිය සංවර කරගෙන අකුසල ධර්මයන්ට යොමු වෙන්නේ නැතුව කුසල ධර්මයන් සමගම අපට කොච්චර ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ ඉන්ද්‍රිය සංවරය හරහා ඇති වෙන්නේ සිතකය වචනය කියන තුන්දරින් කරන ලබන ත්‍රිවිධ සුචරිතය. එතකොට යා පුළුවන් තරම් සිතින් කයින් වචනෙන් වන දුරාචාරකම් වලින් වැළකීලා පුළුවන් තරම් සුචරිතවත් ක්‍රියාකාරකම් වලට නැඹුරු වෙනවා. ඒ වගේම ඊට පස්සේ ත්‍රිවිධ සුචරිතයේ සතර සතිපට්ඨානය සඳහා භාවිතා වෙන බව සඳහන් වෙනවා. අපේ හන්දරේ කාල වේලාව ඉතාම ශීඝ්‍රයෙන් ඉක්මලා යන නිසා නාම මාත්‍රිකව හෝ ඒ පිළිබඳව හැඳින්වීමක් කළොත් හොඳයි. ඔව් ඇත්තටම සාරණහම දැන් එතන දැන් ඉන්ද්‍රිය සංවර වෙනකොට ඇත්තටම අපේ ත්‍රිවිධ සුචරිතය කියන්නේ අපි කයෙන් වැරදි කරන්නේ වචනයෙන් වැරදි කරන්නේ සිතින් වැරදි කරන්නේ ඒකට බොහොම සුසිල්වත් ජීවිතයක්. එහෙමයි. ඒත් බලන්න මෙතන හොඳ දෙයක් අපි බොහොම කෙටියෙන් මතක් කළොත් සමහර අය ඔය කය සංවර කරගන්නෙත් නෑ වචනේ සංවර කරගන්නෙත් නෑ සිත සංවර කරගන්නෙත් නෑ වැඩි ඕන නෑ මේ ස්වාමීන් වහන්සේ නමකට වඳින්නවත් දන්නේ නෑ. එහෙනම් නමුත් අපිත් එක්ක ඇවිල්ලා කියන්නේ දැන් ඉතින් අපි බණ ඇහුවා කාලයක් විතර බණ ඇහුවා. නමුත් දැන් තමයි අපිට මාර්ගය හම්බුනේ. දැන් අපි සතර සතිපට්ඨාන වඩනවා කියලා අපිට ඇවිල්ලා බොහෝ දෙනා කියනවා. හැබැයි අපිට පේනවා යා වඳින්න දන්නේ සද්ධා මාත්‍රයක් නෑ නිහතමානීකමක් නෑ. දැන් බලන්න මේක පිටිවරෙන් පිටවරට යන ධර්මයක්. ඉතින් අර නිකං මොනවා හරි දෙයක් අහලා මාන්නය වැඩි කරගෙන මාන්නයක් ඇති කරගෙන අත් දෙකක් බැඳගෙන එහෙම කොහොමද සතර සතිපට්ඨාන වැඩෙන්නේ? දැන් මේ සූත්‍ර දේශනාවම අපිට පේනවා ඉන්ද්‍රිය සංවර වෙන්න ඕනේ, කයෙන් වචනයෙන් හොඳට හික්මෙන්න ඕනේ, පිළිදි සෝචරිත සම්පූර්ණ කරන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ, නිර්හංකාර වෙන්න ඕනේ. මෙන්න මේ ටික තිබුණොත් තමයි ඔන්න සතර සතිපට්ඨාන වැඩෙන්න මාර්ගෙ කොට පෑදෙන්නේ අපිට. එහෙම. නැත්තම් මානය වැඩෙන තරමට ඥානෙ අඩු වෙලා ඥානෙ අඩු වෙලා යනවා එහෙමයි එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සතර සතිපට්ඨාන සතර සතිපට්ඨාන ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පිටකයේ මේ සතර සතිපට්ඨාන පිළිබඳව තමයි උන්වහන්සේ සුවිශේෂී ප්‍රකාශනයක් කළේ. උන්වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයන්ට මම වග කියනවා මේ සතර සතිපට්ඨාන හරියට යම් කෙනෙක් දිනු කරනවා නම් දින 7කින් උනත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් ඒ තරම් උත්තරීතර තත්වයකට යන්න උඩින් පහත් වෙලා නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙයි. ඒකට යන්න ඕන පිළිවෙලක් තියෙනවා. අපි හන්නේ සතර සතිපට්ඨානය කියලා කියන සරලව කියුවේ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් පිළිබඳව සහ පුද්ගලයා පිළිබඳව සිහිය පිහිටුවාගෙන කෙලස් පාලනිකන ක්‍රමයක් නේද? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ එතන අපිට ආයාම පස්සනාව ගත්තොත් එහෙමයි. කායානුපස්සනාව සම්බන්ධව වෙන භාවනා 14ක් තියෙනවා. එහෙනම් ආනාපාන සතිය ඉඳලා සම්පජන්‍ය ඉරියාපත ඔය ආදි වශයෙන් භාවනා 14ක් තියෙනවා. ওই 14 ගැනම හොඳට පරිශීලනය කළොත් නම් සම්පත්තාන සූත්‍රයේ අකුරෙන් අකුර බලපුවාම අපට දැනෙන දෙයක් තමයි පදානාති. එහෙනම් දැනගන්න. එතකොට මේ කය පිළිබඳ දැන් හුස්ම රැල්ලේ ඉඳලා හොඳට අපි තේරුම් ගන්නවා. අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්න හොඳ සිහියෙන් ඉන්න ඕන. සිහියෙන් හිටියේ නැත්නම් අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ කය පිළිබඳව සිහියෙන් ඉන්නවා ඒක තමයි කාය අනුපස්සන. අවබෝධ කරගන්න. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි අහුවෙන්නේ නැති අපිට තේරෙන්නේ නැති බොහෝම සූක්ෂම තැන තමයි වේදනාව. එහෙම. මේ වේදනාව සැප දුක් උපේක්ඛා ওই වේදනා. ওই වේදනාවලට අහු වෙනවා. එහෙමනම් ওই වේදනාව පිළිබඳව බොහෝම හොඳට සිහියෙන් ඉන්නවා මොකටද අවබෝධ කරගන්න. සිහියෙන් ඉඳලා මොකද කරන්නේ අපි හඳුන්නේ? සාමාන්‍යයෙන් සිහියෙන් ඉන්නවා සිහියෙන් ඇත්තම දැන් ඔතන දැන් වේදනාව මට වේදනාවක් දැනෙනවා දැනෙනවා කියලා හිත ආගෙන නෑ සාමාන්‍යයෙන් දැන් මෙහෙමයි ඇත්තම දැන් සිහියෙන් ඉඳලා මොකද්ද අපි කරන්න ඕනේ කියලා දෙයක් නෑ අහන්න එහෙමයි අපි ඔකට තියෙන හොඳම පිළිතුර සතිපට්ඨාන සූත්‍රය එහෙයි දැන් බුදුරජාණන් වහන්සේ විනය පිටකේ අපි එක ශික්ෂාපදයක් ගත්තොත් ඒ ශික්ෂාපදේ කැපදේ අකපදේ මේක කැඩෙන්නේ මෙහෙමයි කැඩෙන්නේ නැත්නම් මෙහෙමයි මේක අනුප්‍රඥාප්ති ප්‍රඥාප්ති මේ ශික්ෂාපදේ සම්බන්ධව සියල්ලම දසමයේ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඒත් බුදුරජාණන් වහන්සේ ශිකපද පැනෙන්නේ අපිට නිවන් ගෙන දෙන්නේ. එහෙම නැතුව මේ ශික්ෂාපද අල්ලගෙන ඉන්න කියලා අපට රහේ පොත් විතරක් අල්ලගෙන ඉන්න කියලා කිව්වේ නෑනේ. උන්වහන්සේ විනය පිටකයක් පනවවලා දාලා මේ යථාර්ථය අවබෝධ කරලා දෙන්න. එහෙමනම් සතිපට්ඨාන සූත්‍රය ගත්තාම දැන් අපිට අත්‍තර බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදවල සූක්ෂම යන්දෝන ආකාරය ඔක්කොම පැහැදිලි කරලා ආ කීය දිනු කරන්න එතනින් එහාට මම දන්නේ නැහැ කියලා කියලා නෑනේ. එහෙම. උන්වහන්සේ පැහැදිලිවම මේ නිවන් ගෙන දෙන්න අපිට පැහැදිලි කරන්නේ සිහියම දිනු කරන්න. එහෙම. ඇත්තට දැන් අපි කිසිම කෙනෙක් සෝතාපන්න දැන් අපි ඒ අපි මේ මාර්ගඵල ලැබලා නැහැනේ. එහෙමනම් අපි සිහියෙන් ඉන්නකොට අපිට මේ කෙලෙස් ධර්මයන් තුනී වෙන ආකාරයේ ඒ කියන්නේ මොකද අපි සිහියෙන් ඉන්න ඉන්නවා කියලා කියන්නේ අපි කෙලෙස් හඳුනා ගන්න. කෙලෙස් හඳුනා ගන්නවා. ඒ තුලින් අපි ඇලීම පැත්තට යන්නෙත් නැහැ. එහෙයි. ගැටීම් පැත්තට යන්නෙත් නැහැ. එහෙනම් අපි හැම මට මතක් වෙන පුංචි කතාවක් මේ එක පිටරට වාසය කරන නෝන කෙනෙක් විතර භාවනා කරන කෙනෙක්. ඉතින් එයාගේ ගෙදරට නිතරම හොරු පණෙන හින්දා අලුතෙන් මුරකාරයෙක් අරගෙන මතක් කරාලු මම දවස් 10කට විතර භාවනාවට යනවා. නිතරම මේ පැත්තට හුරු පනිනවා. ඒ නිසා ගෙදර හොඳට බලා ගන්න කියලා කිව්වා. ඉතින් ගිහිල්ලා භාවනා කරලා ආවට පස්සේ ගෙදර ඇතුළට ගිහිල්ලා බලනකොට ගෙදරට හුරු පැනලා. ඉතින් අර මුරකාරයට කතා කළා. කෑ ගහලා භාවනාවත් එතකොට අමතක කරලා කෑ ගහලා මං කිව්වනේ ගේ බලාගන්නේ කියලා හොඳට මේ මොකද්ද මේක ඉතින් ඕන කිව්වේ මට ගේ බලාගන්නේ කියලා ඉතින් මම බලාගත්තා. ඉතින් දැක්කේ නැද්ද මේ හොරු වෙනවා. හොරු වෙනවා දැක්කා. ඉතින් බලාගෙන ඉන්න කීපෙ හිඳ බලන් හිටියේ කියලා කිව්වා. ඒ වගේ දැන් සමහර වෙලාවට නිකන් වේදනාව දිහා බලාගෙන ඉන්නේ කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වේදනාව පදනම් කරගෙන ඇති වෙන ක්ලේශ ධර්මයක් තියෙනවා නම් එයද ප්‍රහාණය කරන්නට යටපත් කරන්න බැහැ යම් තරමක්. අතරම සානක ඒ සිහිය දිනු කිරීම තුළින් සැබෑ ලෙසම සිහිය දිනු වෙනවා නම් ඒක අර සම්පජාන්නේ අවබෝධයෙන් තේනවා. එහෙමයි. එතකොට අපි සිහිනුවන දෙක දිනු කරනකොට ඒ සැබෑ අවබෝධය කරා යන්න පුළුවන්. දැන් බලන්න භාවනාවක් කරනකොට දැන් අපි ගොඩාක් අම්මලා කියන දෙයක් තමයි ඉස්සර නම් හොඳට භාවනාව සාර්ථකයි. දැන් භාවනාව හරි අසාර්ථකයි. දැන් හරි පුදුම දෙයක් මට වෙලා තියෙන ඕක කියන ප්‍රශ්නයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අම්මලා මුල් කාලේ අවංකවම සිහිය දිනු කරන්න භාවනා කළා. භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ හිත බොහෝම සිව්මැලි වෙනකොට අපි කියන්නේ කෙලෙස් ධර්මයන් අඩු වෙනකොට එක එක ආලෝක පේනවා ඊළඟට ඉතින් ඒ වගේ දර්ශන ඒ වගේ දේවල් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ධර්මය උගන්වන උපක්ලේශය හැටියට. ඉතින් අපි හිතමු අම්මා කෙනෙකුට ආධාර යෝගාවචරයකට භාවනා කරන්න ගිහින් මොකක් හරි ආලෝකයක් ලැබෙනවා. එයා ඊළඟ දවසේ අර කර්මස්ථානය අමතක කරලා අදත් මට ආලෝකය ලැබෙයි නේද කියලා හිතාන වාඩි වෙනවා. ආලෝකේ බලාගෙන වාඩි වෙනවා. ඉතින් ඒක ආලෝකෙත් නෑ. අර මොකද? ඒ ආලෝකය ඒව මේවා ගැන හිතන්න අවශ්‍ය නෑ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සිහියම. එහෙනම් සතිපට්ඨාන සූත්‍රයේ තිබුණා උන්වහන්සේ දේශනා කරන්න මහණෙනි මෙන්න මෙතෙන්ට සිහිය දිනු කරලා මෙතන ඉඳලා මේ ටික දෙන්න. එහෙම කතාවක් සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම නැහැ. ඒ නිසා අපි සිහිය දිනු කරගෙන ගියා නම් එහෙම සිහිය දිනු කිරීම ක්ලේශ ධර්ම ප්‍රහාණ අඳුනා ගැනීමට අනුනාගත ක්ලේශ ධර්ම ප්‍රහාණය කර ගැනීමට උපකාර වෙනවා. ඉතින් ක්ලේශ ධර්ම ප්‍රහාණය කිරීමෙන් තමයි අපි අපේක්ෂා කරන මේ බෝධියට අවබෝධයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අවබෝධයට උපකාර වෙන ධර්මතාවලට නම දීලා තියෙන්නේ බෝධිංග ධර්ම කියලා. එහෙම බෝධිංග ධර්ම හතක් විග්‍රහ වෙනවා. සප්තබෝධිංග ධර්ම ගැන. ඉතින් ඒ ගැන විස්තර කරන්න කාලය ඉතාම සීමිත නිසා අපි මතු දවසට ධම්මානුපස්සනා සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මේ සප්තබෝධිංග ධර්ම දියුණු කිරීම තුළ අවසාන වශයෙන් අපි හඳුරන්නේ විද්‍යා විමුක්තිය දෙක සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක දක්වලා තියෙන. තාම සීමිත කාලයක් තුළ අපිට පුළුවන් නම් මේ පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න. ඔව් අපේ ශාවෙන් අහස දැන් අපි මුලින්දලාම ගත්තොත් කල්යාණ මිත්‍රයාන් ශාස්ත්‍රයේ සද්ධර්මය ලැබුණා. ශ්‍රී සද්ධර්මයේ නිසා අපිට ශ්‍රද්ධාව දිනු වුණා. ශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය සකස් වුණා. යෝනිසෝ මනසිකාරය නිසා සිහිනුවන දෙක දිනු වුණා. සිහිනුවන දෙක දිනු වීම නිසා අපේ ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවර වීම නිසා විවිධ සුචරිත විවිධ සුචරිත සම්පූර්ණ කරන පුද්ගලයෙක් බවට පත් වුණා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන සතර සතිපට්ඨාන වැඩුණා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොද්ධංග ධර්ම වළක්වන්න බෑ. බොද්ධංග ධර්ම ලැබෙනවා. බොද්ධංග ධර්ම යම් කිසි කෙනෙක් දිනු කළා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට විඥා මුක්ති කියන අපේ ඉලක්කය කරා අපට යන්න අවස්ථාව තියෙනවා. ඒක විඥා විමුක්ති කියලා කියන්නේ දැන් අපි සතර අනාදිමත් සතරට හේතුව ප්‍රධාන හේතුව අවිද්‍යාව. නමුත් ඒක අනිත් පැත්ත විද්‍යාව කියන එකේ තේරුම මේ දුක දන්නවා, දුකට හේතුව දන්නවා, ඒ වගේම නිවන දන්නවා, නිවන් අවබෝධ කරන්න යන්න ඕන මාර්ගය දන්නවා. මේක තමයි විද්‍යාව. එහෙම. විමුක්ති කියලා කිව්වහම දැන් අපි ඔය එක එක විමුක්ති තියෙනවානේ. සමහර අයට දැන් සමහර වෙලාවට මොකක් හරි දෙයක් ලැබුණමත් ඒකත් මහා කර්ණ සිල්ලක් විමුක්තියක්. එහෙම. නමුත් ඒවා නැති වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම විමුක්තියක් නෙවෙයි මෙතන කියන විමුක්තිය. එහෙම. අපි සාමාන්‍ය ඔලුව කැක්කමක් හැදිලා පැන්ඩෝල් ට්‍රිප් දෙකක් දුන්නා. එහෙයි. දීලා දැන් තද බල හිතේ රදයක ඉන්න කෙනෙක් ඒ හිතේ රදේ අඩු වුණාට පස්සේ කියන අම්මෝ නිවන් දැක්කා වගේ කියලා කියන අවස්ථා තියෙනවා. එහෙයි. හැබැයි ඉතින් ආයෙත් ඔලෝකයක් වුණ හැදෙන්න පුළුවන්. හැබැයි එහෙම එකක් නෙවෙයි මේ විමුක්තිය කියලා මෙතන කියන්නේ නිවන් දැක්කොත් දැක්ක තමයි. ඒ කියන්නේ සහ මුලින්ම කෙලෙසුන්ගේ හිත මුදවා ගත්තා. සහ මුලින්ම කෙලෙස් ධර්මයන්ගේ හිත මුදවා ගත්තා. ඒ මුදවා ගැනීම විද්‍යාව උපකාරයි. මේ විද්‍යාව උපකාර වෙනවා. එහෙම. ඒකට කියන්නේ අකුප්පාතයට විමුක්තිය. එහෙමයි. ඒ කියන්නේ අංගවාලිය නොහැකි විදිහට අවබෝධයටපත් වෙනවා. අවබෝධයටපත් වෙනවා. ඉතින් ඒක තමයි ස්වාමීන් වහන්සේ බොද්ධංග ධර්ම දිනනකොට අපි අපේ වසුවිස්වසයන්ට පුරුදු විදිහට යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔව් දැන් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම පැහැදිලි වෙනවා ඇති බුදුරජාණන් වහන්සේ මොනවත් මොනතරම් ක්‍රමිකව මේ ධර්ම මාර්ගය අපට දේශනා කළා තියනවාද? එතකොට ඒ ධර්ම මාර්ගය තුළ මේ කියපු විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට යන මාර්ගයේ ඔබ තවම කොතැනද රැඳී සිටින්නේ කියන එක ඔබ ඔබ විසින්ම විග්‍රහ කරගත යුතුයි. විශේෂයෙන්ම ඔබ හිතන්න ඕන ඔබට කල්යාණ මිත්‍රයන්ගේ අර කියන ලක්ෂණ තියෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මොන තරම් දුරට ලැබිලා තියෙනවද? ඒ කල්යාණ මිත්‍රට ඇසුරත් එක්ක ඔබට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ තුල ඔබ කොච්චර ශ්‍රද්ධාව දියුණු කරගෙන තියෙනවද? ඒ ශ්‍රද්ධාව පදනම් කරගෙන මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා තියෙනවද? ඒ ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් යෝනිසෝ මනසිකාර්යය දියුණු කරගෙන සති සම්පජාඤ්ඤය වඩාගෙන කටයුතු කරනවද? ඒ තුල ඔබේ ඉන්ද්‍රියන් සතරම් සංවර වෙලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය තුල ඔබට කොච්චර සුචරිතවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබිලා තියෙන. ඒ කියන්නේ සිල්වන්ත ජීවිතයක්. අය සිත කය වචනේ සංවර කරගත්ත සීලයක ඔබ පිළිපදලා කටයුතු කරනවා. ඒ සීලය මුල් කරගෙන ඔබ කොච්චර භාවනාවට නැඹුරු වෙලා තියෙනවා. සතර සතිපට්ඨානෙ පුරුදු කරලා තියෙනවා. ඒ සතර සතිපට්ඨානෙ පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන සප්ත බෝධිංග ධර්ම ඔබේ ජීවිතයට මොනතරම් ගලපගෙන තියෙනවද? ඒ වගේ මේ සප්ත බෝධිංග ධර්ම ගලපා ගන්න තරමට ඔබට මේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගෙන අවිද්‍යාව සහ තණ්හාව දුරු කිරීම තුළ ඒ නිවනට සමීප වෙන්න හැකියාව තියෙනවා. ඔබ දිනෙන් දින වෑයම් කළ යුත්තේ උත්සාහවත් විය යුත්තේ මෙන්න මේ නිවැරදි බොහොම ලස්සන මාවතේ ඉදිරියට ගමන් කරන එක. ඒ සඳහා ඔබ කොතැනද රැඳී සිටින්නේ කියන දැනුමත් ඔබට අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම දැනගෙන ඒ නිවන් මාගේ ඉස්සරහට යන්නට වෑයම් කිරීමයි කළ යුතු වන්නේ. ඉතින් මේ අපේ වෑයමද ඔබට ඒ සඳහා මඟ පෙන්වීමයි. ඉතින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා බෙදා ගනිමින් මේ වටිනා ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා අද මේ ස්ථානයේ වැඩමවා වදාළ අපේ කල්යාණ මිත්‍ර විරහවත්ති පඤ්ඤාසේ මාහිම්පාණන් වහන්සේට අපේ හදයාංගමුව නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනමු. ඒ වගේම මෙතෙක් මේ සිද්ධ කරගත් උදාාරතර ධර්ම ශ්‍රවණමය ධර්ම දානමය කුසල බලයෙන් පින්වත් ඔබ හැම දිනාටමද නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා සියලු සංස්කාරික දුක්ඛයන්ගෙන් එතරව ලැබෙන අමා නිවන් සුවත් සැලසේවා කියලා බොහොම හදයන්ගම ප්‍රාර්ථනා කරනවා.